අත්‍යාසවා සංවරා පහතබ්බා අත්‍යාසවා පටිසේවනා පහතබ්බා අත්‍යාසවා දිවාසනා පහතබ්බා අත්‍යාසවා පරිවර්ජනා පහතබ්බා අත්‍යාසවා විනෝදනා පහතබ්බා අත්‍යාසවා භාවනා පහතබ්බාති ධර්මස්සෝනලා ධර්මස්සෝනා බිලාසි සදහවර පින්නතුනේ මාතෘකාව සබ්බාසෝ සූත්‍රය ඇසුරින් ගැඹුරු දේශනාවක් කරන්නේ නම් මැනවි දසනා පහතබ්බා කොටසනෝ ඉතිරි ආශ්‍රය කොටස් ටික ගැඹුරින් විමසන ආකාරය පහදා දෙන්න. එමයි ඉල්ලීම. මේ දේශනාව පැය කීපයක් හරි අරගෙන විස්තර සහිතව කරන අදහස මගේ ලේඛනයේ තිබුණා. නමුත් මේ ඉල්ලීම ඊට කරන්න ගියොත් ඒතරම් එහෙම විස්තර කරන්න වෙලාවක් ඉන්නේ නැහැ. ඒ නිසා දැනට අපි මේ ටික විස්තර කරලා තව දවසක ඕනනම් එහෙම කතා කරමු. යනු මේ මජ්ක්‍ධිම නිකායේ මූල පරයය වර්ගයේ තිබෙනා වූ දෙවෙනි සූත්‍රය සබ්බාසව කියලා නම් තියලා තියෙනවා. ඒ සබ්බාසව කියන එකේ තේරුම මේ සියලු දුක්වලට හේතු කියන එක. ආසව කියන්නේ ඔය කෙලෙස් නැත්තම් දුක්වලට හේතු. එතකොට ඒවා බැහැර කරන සියලුම කෙලෙස් බැහැර කරන ක්‍රමය කියලා තමයි මේකට කියන්න තියෙන්නේ. ඉතින් ඒකෙදි දසනාය කියන වචනේ පැහැදිලි කරලා තිබෙන්නේ කෙලින්ම සෝවාන් වීම කියන එක. එතනින් එහාට තමයි මේ ආසවශය කරන්න පුළුවන් කියලා මම කියන්නේත් ඕක තමයි. ආසවක්ඛේ ඥානය තුල සිදු වෙනවන කාරණා ටික තමයි මේ පැහැදිලි කරලා තිබෙන්නේ. ඉතින් ඒකට මම වචනයක් පැහැදිලි කරන්නම් කොමක්ද මේක කියලා ඔබ නම් සක්කාය දිට්ඨි සීලබත වරාමාස කැඩෙන්න ඕන කියලා කියාවි මේකේ පෙන්නනවා ඊට වඩා වෙනස් විදිහක් මේ සාමාන්‍ය සමාජයේ මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරලා කෙලෙස් වැඩි දියුණු කරගන්නවා. කාමාසව භවසව ditthයාසව අවිද්‍යා ආශ්‍රවස්සේදී සක්කාය ditthිය බලවත් කරගන්න එක තමයි මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කිරීම කියලා. පෘථග්ජන පොබ්බලයා. නමුත් ඥානවන්තයා ඒක තේරුම් ගත්තාම උපදේශලා ගත්තාම මේ කෙලෙස් වැඩෙන ධර්මයන් මෙනෙහි කරන්නේ එතකොට මෙනෙහි නොකළ යුතු දේවල් වලට මෙනෙහි අවශ්‍ය වෙන නැත්තම් මෙනෙහි කළ යුතු ධර්මයන් පැත්තට යොමු වෙනවා. එහෙමයි ඒ මූලික වශයෙන් කාරණාව පැහැදිලි කරන්න තිබෙන්නේ. අනතුරුව මේක තවත් පිපේවර කීපයක් ඔස්සේ මේ ක්ලේශයන් ප්‍රහීන සඳහා යොදාගත යුතු උපක්‍රමශීලීත්වයක් පැහැදිලි කරනවා. ඒවා සමහර ඒවා එදාට ගැලපෙන වචන තියෙන්නේ. සමහර වචන සිංහල භාෂා පාලි භාෂාවටත් වඩා අමාරු සිංහල වචන තියෙන්නේ. ඉතින් ඕකේ බලාන යනකොට මතක් වෙනවා මම හිතන්නේ මට මතක් වෙනකොට ඊට සරල අදහසක් තේරුම් අරන් තියෙන දසකින් ඔය පැහැදිලි කරන්නම් එහෙනම් අපි අර අතිවික්කේ ආසවා මේ දසනාය පහතබ්බා තැරලා ඊළඟ එකේ ඉඳලා යනවා අතිවික්කේ ආසවා සංවරා පහතබ්බා ඒකත් පාලි කියන්න යන්නේ නැතුව සිංහලෙන්ම කියමු කාලය ගන්න අපි එහෙනම් අන්න ඊට පස්සේ පුද්ගලයාට ඉන්ද්‍රිය සංවර සීලය වළංගු වෙන්නේ ඊට පස්සේ එහෙනම් සංවරාය පහතබ්බා. සංවර වීමක්. දැන් ඔබටත් ඔය ළමයින්ට දඟලන්නේ නැතුව ඉන්නකොට සංවර වෙන්න කියලා කියනවනේ. දඟලනකොට කිසිම සංවරයක් නැහැ කියලා කියනවනේ. ඒ විදිහට තේරුම් නොගෙන ඇස්කම් පියාණන් ඉන්න එකක් එහෙම නෙමෙයි මේ පෙන්වන්නේ. ඒ අපි හොයා ගන්න ඕන මොකද්ද කියන එක පිළිබඳව. මේ මේක නම් පැහැදිලි කරන්න පැවිද්දන් සඳහා නමුත් නිවන් මාර්ගය ඉලි කරගන්න ඕන කෙනෙක් අවශ්‍ය ඕන කෙනෙක් සඳහා නොනින් සලකා චක්කු ඉන්ද්‍රියෙන් සංවරයෙන් සංවෘතව වෙසේද එතකොට සංවරව වසන්නා කෙනාට අසංවරයෙන් ඒ නිසා ඇතිවෙන්නා වූ ඇහැට අදාළ ගැටීම් නිසා අර කලබල වෙන පේන්න බැරි ගතිය එහෙම නැත්නම් යකාවිස්සන ස්වභාවය ඉන්ද්‍රිය සංවරය තුළ උපදින්නේ නැහැ කියලා පෙන්නනවා. මෙතන ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඇස් පියාගෙන ඉන්න එක හෝ ළඟ බලන් ඉන්න එක නෙමෙයි. මේක තේරුම් ගත්ත පුද්ගලිකට කරන්න ඕන දෙයක්. දැන් මේ ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධානත්වය. එතකොට වැලීමට ප්‍රධානත්වයනේ ඇස තුළ තියෙන්නේ. නමුත් අපි බලනවා කියලා කියන එකේ ඇත්ත සිද්ධිය බාහිර දෙයක් ආශ්‍රයෙන් අපේ හිතේ තියෙන දේ එළියට එන එක. එතකොට ඒක ඉටු කරගන්න යන එක ඉන්ද්‍රිය අසංවර භාවය. ඉදරන් බිඳ බැලීම. අන්න ඉන්ද්‍රියසු ගුත්තදාරයසු කියන එකේ තේරුම වහගෙන ඉන්නව නෙමෙයි අර එන එක ඒක පරණ එකක්. බැන් එකක් නෙමෙයි. අපි හදාගත්ත මෝඩකම. එයාට තැන දෙන්නේ නැතුව එයා බැහැර වෙන්න ආරින එක තමයි මේ ඉන්ද්‍රිය සංවරය කියන එකේ ඇස සම්බන්ධයෙන් පැහැදිලි කරලා තිබෙන්නේ. එතකොට අර ඒක හිතට ඇවිදින් ඉටු කරගන්න ආකාරය පිළිබඳව කල්පනා කරන්න ගියාම ඒ නිසා ඇති වෙන දැවිලිත් ඇවිලි තියෙනවා. එතකොට නමුත් අර බැහැර කරනවා නම් ඒක දැන් එකක් නෙමෙයි මේ දකින්නේ තමන් පරණ හදාගත් එකක් කියලා ඔහුට උපන්න කුසල් දුරු කිරීමේ ව්‍යායාමයේ තියෙනවනේ වාය සම්මා වායාමයේ. ඔහු ඒක ඒක පැරණි දෙයක් සිතුවිල්ලක් වශයෙන් දැකලා මේකත් එක්ක පොරබදින එකේ තේරුමක් නැහැ කියලා ඉතා ඉක්මනින් එයි නිවත් වෙන්න දරණ එක තමයි ඇහැ සම්බන්ධයෙන් තියෙන්නේ. ඒ වගේම ඉතින් ඊට පස්සේ ඉතින් එහාට ගත්තාමත් ඒක තමයි මේ මේ මේ අනිත් ටික ඔක්කොම අපි ගනිමු. නුවණින් සලකා සෝතේන්ද්‍රිය සංවරයේද නුවණින් සලකා ගාන ජීවහා කාය මන කියන දොරවල් හයටම නුවණින් සලකා. ඒ කියන්නේ අදාළ දේ ගැටෙන මොහොත කොයි මොහොත හෝ වර්තමානය. එතකොට ධර්මස්වණේ කරලා ඔබ තේරුම් අරන්ති වෙනවා නම් අදාළ දේ බාහිරෙන් ගැටෙද්දී දහ දෙනෙකුට දහාකාර හැඟීමක් උපදින්නේ ඒකේ ඒක තියෙන නිසා නෙමෙයි තේරුම් ගන්න පෙර Taman හදාගත්ත පෞද්ගලික දෘෂ්ටියේ මතය තමයි Tamanට පීඩා දෙන්නේ. එතකොට මේ සිතුවිල්ල මේ හිතවිල්ලේ සැරිසරණ එක මේ සිතුවිල්ලට ඇලිලා ගැටලා වාසය කරන එක හිණයක් පරඩ පුරාණයක් වළඳන එක. Taman හදාගත්ත මෝඩකමක පවත්තන්න. දැන් ඉතින් මේ සර්ව කරන පාර යන පුද්ගලයානේ ආශ්‍රය කරන පාර. එතකොට එහෙනම් දොරවල් පහට හමු වෙන කාරණා ඔස්සේ නොයන්ද ඒවා පැරණ දේවල් වශයෙන් දකින්න දැකලා ඊතා ඉක්මනින් ඉවත් වෙන්න දරන එක ඉන්ද්‍රිය සම්මර සීලය. බින් බලන් ඉන්න එක නෙමෙයි මේකේ කතා කරන්නේ ආරි සත්‍යයේදී. දැන් ශික්ෂාපද සම්මරයේදී මේවාට අහු වෙන ඒවා වළක්වන්න අර සිවුර පොරවන ආකාරයේ වඩින ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් තියෙනවා සංවරයක්. ඒක එතකොට අර මේ පහතන් වහන්සේට සමාන බාහිර සංවරයක් ඇති කරගන්න එක නොබැලීමෙන් නොබලා සිටියයි කියන නෙමෙයි බුදුදහමෙන් පෙන්වන්නේ. මේවා මොන ගැසිලා Tamanගේ අතීතය දැකලා ආයේ එන්නේ නැති වෙන්න හිස් කරගත්තාම ඊට පස්සේ ලෝකේ දැක්කයි කියලා දැවිලි තැවිලි ඇති වෙන්නේ නැහැ. ඉතින් මේක හදන්න තියෙන අධිකටම. මන් දකින්න හැටියට නම් සෝවාන් සිට අනාගාමි දක්වාම මේක ටික ටික හදන්න තියෙනවා. එතකොට ඒ ඔන්න ඒ ඇහැකරණාසය දිවකය භාවනාවට පාවිච්චි කරන්න ඕන ආකාරය තමයි මේක මේ පැහැදිලි කරලා තියෙන්නේ අත්‍යවික්‍රේ සංවර මේ මේ මේ සං අත්‍යවික්‍රේ ආසවා සංවරා පහතබ්බා. ඉතින් ඕක භික්ෂුවට විතරක් කියන්න ඕන නෑ. ඔබට නිවන් මඟ ඕනේ නැද ගිහි සමාජයේ ජීවත් වෙන්න ඔබටත් මීට වඩා මේවා ගැටෙනවා නමුත් ඒවා කිසියම් ආකාරයක විවේකයකුත් තියෙන්න ඕනකමක් තියෙනවා අසාමාන්‍ය ලෙස ගැටලක් බෑ ඉඩ කඩවෙන් කරගන්නත් ඕන Tamanට මේ බැහැර කිරීමේ ඕනකම තේරෙන්න ඕන අර පැරණි ටික ඇවිදින් එන්නත් ඕන ක්‍රියාවට නොදෙන්නත් ඕන බැහැර වෙන්නත් ඕන ඒ වගේම අලුතින් එකතු වෙලා නොතියා ඉන්නත් ඕන. එතකොට මෙතනම මම දකිනවා උපන්න කුසල් දුරු කිරීමයි නූපන්න කුසල් නූපදීමයි කියන එක එකවර සිදු වෙනවා කියලා. අන්න ඒක තමයි ඉන්ද්‍රිය සංවරය කියලා පැහැදිලි කරගන්න ඕන දේ. දෙවෙනි එකට අපි එන අතිබික්කේ ආසන ආසවා පටිසේවනා පහතබ්බා. පටිසේවණය. ඒ වචනේ සිංහලට ප්‍රත්‍යක්ෂා ඥාණයෙන් කියලා ගත්තාම පටිසේවණය කියන අර්ථය එන්නේත් නැහැ ඒකේ. නමුත් මේකේ තේරුම් ගන්න ඕන කාරණාව මේ මේ මූලික අවශ්‍යතා ටිකක් තියෙනවා අපිට. මේ මූලික අවශ්‍යතාවල අවශ්‍යතාවයට එහා ගිය මානසික අවස්ථාවකට මිනිස්සු වෙලා ඉන්නවා. මම පසුගිය දේශනයක මේක පැහැදිලි කළා හොඳටම. ඒ කියන්නේ භික්ෂු සඳහා නම් චීවර පින්නපාත සේනාසන ගිලානත්පත්තේ. උපම සදානම් ඒකට කියනවා ආහාර ඇඳුම් පැළඳුම් නිවාස බේත්හෙත්. එතකොට මේවා සමාජයේ හුරු වෙලා ඉන්නේ සරල බවට මූලික අවශ්‍යතාවයට සඳහා පරිහරණය කරන්න නෙමෙයි. තේරුම් ගන්න ඕනේ. ඒක ප්‍රදර්ශනකාමය. අන්න ඉක්මවා යාම, තරකාරීත්වය, අනුණ්ඩ පෙන්වන්න. අන්න එහෙම ඒවා ආශ්‍රව වැඩෙන සහ ඒවා ආවරණ බවට පත් කරගත් එකක් තියෙනවා. නමුත් මේකෙදි පෙන්වන්නේ ඒක නෙමෙයි. අවශ්‍යතාවය මොකක්ද කියන එක තේරුම් ගන්න ඕන. දැන් සිවුරු පරිභෝගය සම්බන්ධයෙන් පැහැදිලි කරන කාරණ ඔබටත් හරියයි. ඔය සිවුරු වෙනකොට ඇඳුම් කියලා ගත්තාම සීත නැති කිරීම පිණිස උණුසුම නැති කිරීම පිණිස මැසිමාදුරු සුවන් සවර්පයින්ගෙන් නිදහස් වීම පිණිස පිළිකුල් නැත්නම් ලැජ්ජාස්තන් වසා ගැනීම පිණිස පමණක් සිරු පරිභෝග කරයි. ඔබට ඇඳුම් ඒ සඳහා. එතකොට ඇඳුම් කට්ටල් 30ක් 40ක් 50ක් විවිධ විචිත්‍ර වර්ණ ඒ වගේම එහෙම හුඟක් ඕන වෙන්නේ නැහැ. අර ඇඳුම සරල වෙන එක. ඇඳුම ප්‍රදර්ශනය කරන්න තියෙන එකක් නෙමෙයි ඇඳුම ආවරණයක්. ඒ ඒක තමයි මේකෙන් පෙන්වන්නේ ආශ්‍රව. දැන් අනිත් කෙනා කඩෙන් ගවමක් ගෙනාවා මටත් ඒකක් ඕනේ කියලා අර මට මතකයි අර මගේ ළමා කාලේ මේ ගීතක තියෙනවා මිනිගවමට හදපු උපහාස රසයක මිනිගවමක් කියලා ගෙන්න ඕන කියලා නෝන අඬනවයි කියලා. අන්න ඒ වගේ අනිත් අය කරන නිසා මටත් ඕනේ කියලා ඔබට හිතෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේට කරදර කරන්න පුළුවන්. ඒ මූලික අවශ්‍යතාවයෙන් බැහැර වුණාම එතකොට ඒක මමත්වයේ ප්‍රදර්ශනය කරන අංගයක් වෙනවා. ඒකයි මේකේ තේරුම් ගන්න ඕනේ. මේ මේ මේ ප්‍රත්‍යක්ෂා ඥාණයෙන් කියන්නේ මොකටද ඇඳුම් අඳින්නේ? අන්න එතකොට උපරිම වියදම අඩු වෙනවා. අනවශ්‍ය ප්‍රදර්ශනකාමයේ අඩු වෙනවා, තරල්කාරීත්වය අඩු වෙනවා. මේ සියල්ලම කෙලෙස්නේ. ඊළඟට දෙවෙනි කාරණේට අපම ආහාර. ආහාර සම්බන්ධයෙන් මේකේ තියෙනවා ක්‍රීඩා පිණිස නොවේමය. පුරුෂාලංකාරය පිණිස නොවේමය. හුදෙක් ශරීරයාගේ පැවැත්ම පිණිසමය. යැපීම පිණිසමය. බඩගිනි වැළැක්වීම පිණිසමය. බ්‍රහ්මචරියට බ්‍රහ්මචර්ය අනුග්‍රහය කියලා තියෙන්නේ රැකීමට අනුබලයක් පිණිසමය. දැන් සමාජයේ ගත්තොත් ආහාරය සඳහාද? ආහාරය ශරීර වර්ධනයට, මදය පෙන්වන්නට, එහෙම නැත්නම් අංගෝපාංග වර්ධනය කරගන්නට ඒ වගේම තව පැත්තක් ගත්තාම ආහාරය මේක මේකේ රසය පෙන්වන්නෙම නෑ මේක ගුණේ විතරයි පෙන්වන්නේ නමුත් ආහාරය වර්තමාන සමාජයේ ආහාරය අදනම් රහට කෑවා කියන්න පුරුදු වෙලානේ තියෙන්නේ ඇත්තටම ආහාරයේ ගුණට කෑම රසය දිවේ ගෑවෙන පමණක් දැනෙන අමතර සිතුවිල්ලක් පමණයි ඒකේ උදව්වක් තියෙනවා ජීර්ණ පහසුව සඳහා කේට දන්තේ ක්‍රියාත්මක කරලා අවශ්‍ය එන්සයිම ලබා දීම. නමුත් එතනින් එහාට නැවත නැවත රස විඳින්න ගියොත් එහෙම අදාළ ප්‍රමාණයට වඩා කැලරිකාගෙන් යුක්ත ප්‍රමාණයක් ශරීරගත කරලා තරබාරු විය යුතු නැති තන් තරබාරු වෙලා තරබාරු වෙලා රෝග විය යුතු නැති තන් රෝග බවටපත් වෙලා අන්න ඒ අර ආහාරයේ බලාපොරොත්තුව නැත්නම් අවශ්‍යතාවය ඉක්මවා ගියාම රසයට වහල් වීම. ඒ වගේම මම දකිනවා සමහර විට මෙහෙමත් ඔය සාමාන්‍යයෙන් තරම් පත්කමක් නැතුව ජීවත් වෙනකොටත් ආහාරය අරන් ජීවත් වෙනවා. නමුත් මුදල් හදලා අත ගෑසෙනකොට එහෙම වැලි වෙලා ඊට පස්සේ ඊට වඩා අර පෝෂ්‍ය පදාර්ථ ඉහළ ගිහින් තරබාරු විය යුතු නැති අයම ඕනටලා තරබාරු වෙලා ඉන්නවා. එතකොට අර ආහාරයේ පමණ දැන වැළඳීම කියන සීමාවෙන් එක්මවා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේක පැවිද්දන් සඳහා දේශනා කරලා කියලා ගන්න එපා. හැමෝටම අදාළයි මේක කාරණාව. ඔබ ඔබේ නම් එහෙනම් ආහාරයේ මූලික අවශ්‍යතාවයේ රසය නෙමෙයි ගුණය සහ ඒකේ ප්‍රමාණවත් බව Tamanගේ නූතන වෛද්‍ය විද්‍යාව පෙන්වන්නේ උසට මහතට ගැලපෙන බරක් තියාගන්න ඕනයි කියලා. ඒ සඳහා අවශ්‍ය ආහාර වේල් ගණන සහ එහි බර හෝ කැලරි කාගය ඔබ තේරුම් ගන්න වෙනවා. නමුත් මේ මේ මට්ටමේ මේ නිවන් මාර්ගට උදව් වෙන පාර අපි කතා කරන්න තානිත් අය ඕන දෙයක් කරගත්තට ඒක විපාක ඕන් විඳීවි. නමුත් අපි මේ සබ්බාසව ප්‍රහාණය පිණිසනේ. මේ නිසා එහෙම තේරුම් ගන්න වෙනවා ඒ කාරණාව. එතකොට ඒ අපි කතා කළේ ආහාර ඇඳුම් පැළඳුම් නිවාස නිවාසත් එහෙමයි. දැන් එක්කෙනෙකුට එක කාමරයයි. ඒකට කුස්සියයි සාලේ තිබුණා නැති වෙන. දෙන්නෙකුට දෙකක්, තුන් දෙනෙකුට තුනක්. මේ විදිහට නිවාසය කියන්නේ අවුෙන්, වැස්සෙන්, පින්නෙන්, සීතලෙන්, මෙසිවඳුරෙන් ආරක්ෂා වෙන්න හදාගත් ආවරණයක් නේ. එතකොට ඒක කාලයට ගැලපෙන ආකාරයට තමන්ගේ වත්කමට ගැලපෙන ආකාරයට. නමුත් නිවාසය අන් අයට පේන ආකාරයෙන් තරඟකාරීත්වය හදන්න, නිවාසය අන් අයකට වඩා ලස්සන කරගන්න, නිවාසය තමන්ගේ පමණට පස්ගුණයකින් දහගුණයකින් හදන්න සමන්ගේ වත්කම් වියදම් කරන්න. එහෙම නැත්නම් අක්කර භාගේ පුරාම ගයක් හදන්න. එතකොට මොකද්ද? එතකොට ඒ තමන් සතු අහංකාරයේ උඩඟු බව මානය ලෝකෙට gederin ප්‍රදර්ශනය කරන්න හදනවා. මෙතන සාපේක්ෂ වෙන්න ඕන නැහැ. අනිත්වට වඩා කුඩා ලොකු කුඩා ප්‍රශ්නයක් තියෙන්න ඕන නැහැ. තමන්ට හැකි පමණ. තේරුම් ගත්ත පුද්ගලයාට ඒකෙන් මදි වෙන හීනමානයක් නැහැ. අදිමානයටපත් වෙන්න ඕනේ මට මේක තියෙනවායි කියලා. සාමාන්‍යයෙන් ඒ විදිහට තේරුම් ගන්න ඒකේ මූලික අවශ්‍යතාවයේ තේරුම් අරගෙන ඒකට අදාළ පමණ වියදම් කරනවා වරනහම ඉඩම් විකුණලා මගුල් ගෙවල් කෑවා වගේ ඉඩම් විකුණලා ණය වෙලා මේවා කරන්න ගියා වගේ එහෙම ණයකරුවන් වෙන්න ඕනේ නැහැ සඳහා අපට අපිට මේ අහංකාර ස්වභාවය තේරෙනවා නම් අහංකාර නොවි මධ්‍යස්ත වී Tamanගේ අවශ්‍ය පමණට කටයුතු කරන්න ගම්සවි යෝලකට නම් ඒ අදහස් ගලපා ගැනීම ප්‍රමාණවත් වෙනවා. බෙහෙත් සම්බන්ධයෙන් එච්චර ගැටලුවක් නැහැ. බෙහෙත් පාවිච්චි කරන්නේ රෝගී බව ඇති කරගන්න නැතුව බ්‍රහ්මචර්යට අනුග්‍රහය පිණිස කියලා බෙහෙත ඉතින් දේශීය හෝ බටහිර හෝ Tamanට හුරු පුරුදු පැත්තකින් රෝගී උණ විට බෙහෙත් ගන්න ඕන. නමුත් ආහාරයම නැත්තම් අනිකුත් පැවැත්මම රෝග නොවන බෙහෙත් පට්ටවරුවක් වශයෙන් තියෙනවා. භික්ෂුන් සහත් හොඳහා බෙසජ්‍ය පරික්කාරය කියලා වෙනම තියෙනවා බෙහෙත් නියම කරපු එකක්ම පුදුම බෙහෙත් නියම කිරීමක් ඒකේ තිබෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කියන්නේ වර්තමානයේ ඒක අවශ්‍ය නැහැ. හේතුව අද වෛද්‍යවරු නිවෙස් වල ගෙන්න ගන්න පුළුවන් බෙහෙත් ගොඩක් තිබෙනවා. නමුත් ඒ කාලේ වෛද්‍යවරු ගාවට යන්න බෑ. වෛද්‍යවරයා හාමුදුරුවන්ට සහ රජුරුවන්ට විතරයි උපස්ථාන කරන අනිත් අයට බෙහෙත් දෙන්න විලාවක් නැහැ කොච්චර කිව්වත්. එතකොට බෙහෙත් නැති නිසා අන්න ඒ වගේ භික්ෂුන් වහන්සේලා සඳහා ස්වභාවයෙන්ම යම් යම් කාරණාවලට බුදුන් වහන්සේ නියම කරපු දේවල් තියෙනවා. වර්තමානයේත් ඒක අපිට කියලා දෙනවා උපසම්පදාවේ. නමුත් ඒක වර්තමානයේ වෛද්‍ය විද්‍යාව දියුණු නිසා සහ බෙහෙත් නිසා ඊට වඩා පහසුවෙන් තියෙනවා. මේ කාරණාව ඊතරම් විස්තර කරන්න අවශ්‍ය නැහැ. අපි තවත් දේවල් කතා කරන්න තියෙන නිසා. හා දැන් ඊට පස්සේ තව තුන්වෙනි එකට යනවා. ගතමාච බික්කවේ අදි ආසව අදිවාසනා පහතබ්බා. මොකද්ද මේ අදිවාසනං විදිත්වා කියලා කියන්නේ? අදිවාසේතුනෝ බන්තේ කියන්නේ මොකද්ද? යම් යම් අවස්ථා එනවා අපට දරා ගන්න. දරන්න බැරි තරම් ප්‍රශ්න ගැටලු තියෙන්න පුළුවන්. නමුත් මේ ක්ලේශයන් අවුස්සන දුකටපත් වෙන නැත්තම් ප්‍රතික්‍රියා දක්වන්න ගියොත් තව අවුලෙන් අවුලටපත් වෙන අවස්ථා තියෙනවා. අන්න ඒවා නුවණින් සලකා. වහාම සංසිඳවන්ට අරින එක තමයි මේ හැඟීම සංසිඳවන්ට අරින එක තමයි මේ අදිවාසනේ නැත්තම් ඉවසීම කියලා පැහැදිලි කරන්නේ. බලමු අවස්ථා මොනවද තියෙන්නේ කියලා. නොලින් සලකා සීත ඉවසන සුළු යුතුය. උණුසුමද බඩගින්නද පවසද යම් දවසක බඩබින්නකට මැරෙනකල් ඉවසන්න නෙමෙයි වරුවක් දෙකක් ඉන්න වෙන්න බැරි නෑ. පිපාසය, මැසි මදුරු සුලං අව් සර්පයින්ගේ ස්පර්ශ නපුරුකට කිව් නපුරුකට පැමිණි වචන බලන්න ඇනුම් පද නපුරුකට කිව් කියන එකේ තේරුම හින්ට් කියලා කියන්නේ එක එක්කෙනා අපිව අවසන්ඩ කරන වැඩ ඉවසන සුල්ලෙක් වෙයි ඒකේ මොකක් නිසාද ඉවසනවා කියලා කියන්නේ තව ටිකක් ගැඹුරු නුවණකින් බලන්න බාර ගැනීම මම බාරගත්තේ නැත්තම් නැති වෙනවා බාරගත්තොත් හේතු ඉතුරු වෙලා නැති වෙනවා ඒ දුකට හේතු රැස් කරනවා එහෙනම් මමත්වෙන් ගන්න නැතුව අර දුටු දේ දුටු පවණින් ඇසු දේ ඇසු පවණින් කියලා කතා කරන එකේ එහෙම නැත්නම් තේමේ ජාතකයේ සඳහන් පරිදි අන්දෙක් නොවි අන්දෙක් බීරෙක් නොවි බීරෙක් ගොළුෙක් නොවි බීරෙක් කියලා ඉන්නවා කියන එකේ තේරුම තොප්පෙනේනවා නමුත් ඒවා නිසා උස්ස ගන්න නැතුව අවිශ්චිත්‍යව දුර වෙන්න ඇරලා අලුතෙන් හේතු තියන්න නැතුව අන්න ඒක තමයි අදිවාසනය කියලා කියන්නේ. ඒ වගේ අවස්ථා මට ඉන්න බෑ දරන්න බෑ කියලා ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඉවසන්න බෑ කියන්නේ ඒකනේ. ප්‍රතික්‍රියා දක්වන්න යනවා. අන්න එහෙම මේ ප්‍රතික්‍රියා දක්වීමකට නොයා හැමදාම තියෙන්නේ නැහැ ඕනම අවස්ථාවක්. තත්තරයකින් දෙකකින් දවසකින් දෙකකින් සතියකින් දෙකකින් අපි කියමුකෝ තාත්තා පුතාට සැර දැම්මා. ගුරුවරයා දරුවාට සැර දැම්මා. ආයතන කිහිල නිලධාරියා සේවකයාට සැර දැම්මා. එහෙනම් හිතරි දෙනවා. මම මං ඉන්නේ නැහැ මෙතන යනවා අස්සලා යනවා ජීවිතේ නැති කරගන්න අන්න අදිවාසනයක් නැහැ ඉතින් ඔගේ හෙට උදේට නැහනේ අද නිදාගත්තාම ගණන් ගන්න නැතුව ඒ පුද්ගලයාගෙත් යම් කිසි දුර්වලකමක් නිසා කේන්ති ඇවිදින් එහෙම කියන්නේ නැති එයත් සමාව ගනි මහත්මයෙක් වශයෙන් පස්සේ දවසේ නිසා මේ අවස්ථාවට වහල් නොවී එන එක තමයි මේ පෙන්වන්නේ අ අ යසන් රුල්ලෙක් උපන් ශාරීරික වූ තියුණු රළු කටුක අමිහිරි අමනාප වූ දීපහැර ගන්නා වූ වේදනා. මැරෙන තරමට වේදනාවක් කියලා පෙන්ලා තියෙනවානේ. යොසන සුල්ලෙක් වෙයි. යම් මේකේ නොයොසන්නා වූහුට වෙහස කර දැවිලි තැවිලි අන්න අර වෙහස කළ දැවිලි තැවිලි තමයි දුක. අදිවාසනයේදී ඒවා ඒවා බැහැර වෙලා යනවා. ඉතා ඉක්මනින් බැහැර වෙලා යනවා. උපමාව පෙන්වන්නේ හලකොලයට එරෙච්ච වතුර බිඳුව පෙරලෙනවා වගේ. දිවකට ගත්ත කෙළ බිඳුව බැහැර වෙනවා වගේ. අසුරු ගසන සැනක් වගේ. එහෙම පෙන් වක් කළාටත් දික් කළා වගේ කියලා උදාහරණ පෙන්වලා තිනවා. ඒ ඉතා ඉක්මනින් ඒ ඒ අදහසින් සිතවිල්ලෙන් බැහැර වෙන එක. කතමාච බික්කේ ආසව පරිවර්ජනා පහතබ්බා. තවත් වචනයක් එනවා. බැහැර කරන්න ඕන. පරිවර්ධන වර්ධනය කරනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ පරිවර්ජන එතන පැහැදිලි කරන්න ඕනේ. කරදරයක් නිසා අනවශ්‍ය නිසා බැහැර කිරීම කියන අර්ථය තමයි පරිවර්ධනය සඳහන් වෙලා තියෙන්නේ. මට තේන තේරෙන ආකාරයෙන් මේකේ තියෙනවා අතින් මේ මේකට වඩා අමාරු සිංහල වචන අපි හොයාගන්න බලමු. මොනවද කරන්න ඕන? මේ භික්ෂුව සඳහා පැහැදිලි කරලා දෙන ඔබටත් මේවැ යම් යම් බාධක ස්ථාන තියෙනවා. ඔබටත් බාධා වෙනවා. ශාසනයේ මහන නුවණින් සලකා නපුරු ඇතු මම දන්නවා මේ ඇතුළේ සිද්ධ දෙකක් මම දැක්කා වෙරි වෙරි වෙරි පිට එක්කෙනෙක් යනවා ඇතෙක් මන්තරෙන් මෙලිහි කරන්න ඒක දැක්කේ Facebook එකේ එවිදින් බෙල්ල පාගලා තිබුණා ඒක හිමිනමක් ආදරේ පෙන්නඳ මේ ආලිය පිටිපස්සෙන් යනවා කෙහෙල් කන් ඇවරියක් කරගෙන එවිදින් පාගලා ගිහින් තිබුණා මේ කරන්න ඕන වැඩ නෙමෙයිනේ කරන්න ගිහින් තියෙන්නේ අන්න ඒ වගේ නපුරු ඇතු විශ්වාස නැත්නම් මොකටද ළඟට යන්නේ ආයේ? බහැරු කළ යුතුයි. නපුරු අසු, නපුරු ගොනු, නපුරු බලු. ඒ ඒ සත්තුන්ගෙන් පවතන හිරිහැර වලින් වැළකීම සඳහා උන් බහැර කරන්නලා තිබෙනවා. ඒ වගේම සර්පයින් කණු, කටුල හැබ, ගැඹුරු වලවල්, බෑවුම් එහෙම නැත්නම් ගවයින් මඩ කරගෙන තියෙන වලවල් එහෙමත් නැත්නම් සාමාන්‍යයෙන් ගම්දොර කියලා කතා කරන්නේ ඔය ළමයි සෙල්ලම් කරන්න එකතු වෙන තැන එතන ඉඳහතේ ඉන්න බෑනේ වික්ෂුවකට ඒ අය කතා බහ කරන ඒවා. එහෙමත් නැත්නම් ඔය කුණු වැලවල් කියලා කතා කරන්නේ වර්තමානයේ. එහෙම නැත්නම් ඒ වචනේ පාවිච්චි කරනවා තවත් අර ගලී කියන වචනේ පාවිච්චි කරලා අන්න ඒ වගේ Taman ඉන්නකොට දුගඳ හමන අප්‍රසන්න තැන් වලට ඉන්න ඕනේ නැහැ. එච්චර නිවන් දකින්න දුක් විඳින්න ඕනේ නැහැ මම දන්න හැටියට. සුවපහසු විදිහ <laughs> සරල ජීවිතයක් සකස් කරගන්න ආරුණාම ඉතින් මේ මිනිස්සුෙන් යන්නේ යන්න බැරි කටුල හැබවල් වල කඳුමුදුන් වල අහ වතුර නැති තැන් වල අනවශ්‍ය ආකාරයට දුක් විඳිනවා. වර්තමානෙත් එහෙම තියෙනවා. එහේ මේ මේ පෙන්වන්නේ ඒවා බැහැර කළ යුතුයි කියලා පැහැදිලි කරලා තිබෙන්නේ. යම්බඳු නොසුදුසු අස්නෙහි උන්නහු යම්බඳු නොසුදුසු තන්හි හැසිරෙන්නෙහු යම්බඳු පවිට මිත්‍රයන් සේවනය කරන්නහු නොනත්තාහු සබ්‍රහ්මසරහු ලාමක තන්හිලා සලකන්නාහුද ඒ කියන්නේ ඥානවන්තයින් විසින් මේ ගාය මේ බ්‍රහ්මචාරිය සඳහා ඇසුරු කළ යුතු නෑ කියලා කල්පනා කරනවා නම් ඒ වගේ ආසනය හරි පාපේට නැත්තම් නොමග යවන අනවශ්‍ය කතා කරන අය හරි ඒ හැම එකක්ම නොනින් සලකා දුරු කර යුතුයි. තරහෙන් නෙමෙයි නොනින් සලකා කියන එකේ තේරුම අර සතියෙන් ප්‍රත්‍ය ප්‍රත්‍යවේක්ෂණයෙන් මට මේක අවශ්‍ය නැහැ. නොනින් සලකා දුරු කිරීමේදී ඒ පිළිබඳ ඇල්ම නැත්තම් ඒ නිදහස් වීම කියන කාරණාව සිදු වෙනවා. අන්න එතකොට පැහැදිලි කරනවා ඒවා ඇසුරු කිරීමෙන් යම් ආකාරයක කටුක වේදනාව හෝ දුක් හට ගන්නවාද, දැවිලි තැවිලි හට ගන්නවාද, ෂේ කරපුවාම ඒ ආශ්‍රව නිසා හට ගන්නා වූ මානසික ආතතිය පීඩණය ඇති වෙන්නේ නැහැ කියලා. කතමාච බික්කවේ ආසවා විනෝදනාපහතබ්බා. ඔන්න. හොඳ කාරණයක් තියෙනවා. මේක වෙනම තියෙනවා. තව සංඥාවල පහන සංඥා කියලා. තවත් තවත් තැන්වල තියෙනවා මේක. සත්‍යබංග සූත්‍රයේත් තියෙනවා. මොකද්ද මේ විනෝදනය කියන වචනේ සිංහල තේරුම? දොස් දැක බහැර කිරීම ආදීනය දැක බැහැර කිරීම. ඒකෙන් සිදුවෙන අයහපත කරදරය දැනීම තුළින් ඒක අතහැරලා දාන්න ඕන. එතකොට එතකොට ඒකේ අනාගත විපාකේ ඒකේ දෝෂ දර්ශනේ අපිට නුවණට පේන්න ඕන. ඒ පෙනීම තුළින් අපි ඒවට එකතු වෙන්නේ නැතුව ඉන්න වෙනවා. කුමක්ද? පටිසංකායෝනිසෝ uppannam කාම විතක්කන් නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. අන්න දැන් ඒක ඕන කෙනෙකුට හරියනවානේ. නුවණින් සලකා උපන් කාම විතර්කය නාදිවාසේති කියන එකේ තේරුම සිතේ පවත්තන් නැතුව ඊතා ඉක්මනින් බැහැර කරන්න ඕනේ. එතකොට කාම විතර්කය කියන එකේ තේරුම මොකද්ද? ඔබට මේ වන විට මේ කාමයන් හුරු වෙලා තිබුණා නම් ඒවා ඉටු කරගෙන පුරුදු නම් නැත්නම් ඒ පිළිබඳ බලාපොරොත්තු තියෙනවා නම් මේ කාමයන් ඉටු කරගෙන යන යන්න පුද්ගලයා නීත්‍යානුකූල කාමයේ හෝ එහෙම නැත්නම් සදාචාර විරෝධී කාමයේ හෝ අදහසක් ඇති වුනහම ඒක ඉටු කරගන්න plan ගන්නවා. අනිත් ගෙදරට හොරෙන් අනිත් අයට හොරෙන් සමියාට බිරිඳට හොරෙන් සැමියාට හොරෙන් එහෙම නැත්නම් සමාජයට හොරෙන් නීතියට හොරෙන් අන්න එතකොට මොකද කරන්නේ ඒ හිතින් සැලසුම් ගහනවා එතකොට ඒ මොකද කරන්නේ අදිවාසනය දැන් මේක කරගන්න පුළුවන් වෙයි නමුත් ඔය පෙන්වන්නේ Facebook වල නැත්නම් යම් යම් තැන් වල පින්තූරات එක්කලා මේවට අහුවෙච්ච ඒවායේ තහනම් ගස්වල ගිනි කන්න ගියාම කොතනින් හරි ලීක් වෙනවා. ඊට පස්සේ ඒක ආපහු එනවා. නින්දාව. අන්න ඒ නිසා කාම විතර්කයේ පිළිබඳව ගත් කල ඒ තම තමන් ගත කරන භූමිකාවට අනුව ඉටු කළගත් නිත්‍යානුකූල ස්වභාවයක් තියෙනවා. ඒක ඕනේ නම් ඒ මට්ටමක්. ඊටත් එහාට බඹසර ඕනේ නම් මේක සිත අදහසක් නේ. ඒක ඉස්සර ඉටු කරගත්ත දැනුත් මේ අදහස එනවා හිතට. මේකට පණ දුන්නොත් තවදුර කවදාවටත් මේක වැඩෙනවා වරුණාම ඉවර වෙන්නේ නැහැ. නමුත් මේක දැන් බැහැර කරගන්න ඕන කමක් තියෙන්නේ. එහෙනම් ඒ නිසා ඒක හොඳයි සපයි සාන්තයි කියලා ඉටු කර ගැනීමට plan ගැනීම වෙනුවට ඒක තම අදිවාසනේ ඉවසන්නේ නැහැ කියන්නේ ඈ ඒක සිතේ පවත්තන්නේ නැහැ කියන එක. එතකොට මොකද ඊට පස්සේ පෙන්නන්නේ? අදිවාසයේදී ඊට පස්සේ පෙන්නනවා පජහති. පජහති. ඒ කියන්නේ බැහැර කරනවා. අතහැරලා දානවා. ඒ වගේම අන්න අර විනෝදනය කියන එකේ තේරුම ආයෙත් තියෙනවා. මොකද්ද? අර ඒ ඉටු කරගන්න ගියාපුවම පවතිනා වූ අයහපත් විපාක වලට මුහුණ දෙන්න ඕන නෑ. ඊට වඩා අතහැරලා දාන්නේ කොහොඳයි කියලා විනෝදේති. ඒ වගේම ඒක අවසන් කරන්නේ චිත්ත වීති ඔස්සේ ගෙනීමෙන් ඒ සඳහා ප්ලෑන් ගහන කෙනෙකුට ඒක අවසන් කරන්න. දම්ති කරෝති. විතරක් නෙවෙයි තවත් එකක් තියෙනවා උතන. විනාශ කරයි කියන එක භ්‍රාන්ති කරද්දී නැවත නොපදීමට පමුණුවයි. නැවත නොඉපදීමට පමු. අන්න නැවත ඉපදින්නේ කොහොමද? නැවත උපදින්නේ මං හොඳ වැඩක් කරන්නම්කෝ කියලා චිත්තාභ්‍යන්තර ගත කළොත්. අදිවාසනේ කළොත් ඉවසලා එහෙම සැලසුම් කරොත් මේක අපි ධර්මයේ පෙළෙන් ගනිමු. මේ අදිවාසනියට කියනවා කාම විතරකයේ තුල තණ්හා උපාදාන බව විද්‍යා සංකාරා ඉවසනවා. බහැර කිරීමට පෙන්වනවා තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධ උපාදාන උපාදාන භව නිරෝධෝ. දැන් අර නැවත හට ගන්න නැතුව පුනර්භවයට හේතු නොතබා අවසන් කිරීමට තමයි පෙන්වන්නේ අනභවං ගමේති. යලිත් හටගන්නේ නැති නිසා අභාවයටපත් කළා නැත්නම් නිරෝධ කළා. ඉතින් ඒකට තමන් ජීවත් වෙන පරිසරය තුළ ඇසෙන් කලින් නාසෙන් දිවෙන් කයෙන් උපදින කාම විතර්කයක් ආවහම එන්න එපා කියලා වළක්වගෙන ඉන්න කියන්නේ නැහැනේ uppannam කාම විතක්කම් මොකද්ද මේ uppannam කාම විතක්කම් මින් පෙර තැබූ ආශ්‍රයක පුරුද්ද හිතට ඇවිදින් හොල්මන් කරනවා මායя පරණ පාලේ ඵලයන් කියලා කියනවා අන්න එතකොට අපට තේරෙනවා එහෙනම් කාම විතර්කය කියන කාරණේදී දැන් මේකේ කාමාවචර ලෝකවල උපදින්න නම් මේ කාම විතර්කය කියන පැත්ත පුණ්‍යක්‍රියා පැත්තට අරගෙන ගත්තාම ඒක මරණින් මතු මිනිසුන් අතරට හෝ දෙවියන් අතරට හෝ උපදින ආශ්‍රයක් විදිහට බලපානවා. නමුත් දැන් අපි යන්නේ ආශ්‍රය කරන්න නම් අපිට කාම උපාදාන කාම විතර්ක ඉවසලා හරියන්නේ නැහැ. එතකොට උපදින වෙලාව ඇසෙන්ද කනෙන්ද නාසෙන්ද දිවෙන්ද කයෙන්ද හැමෝටම සමාන නැහැ. තම තමන් එකතු කරගත්ත ප්‍රමාණයට අනුව. උප්පන්නම් ව්‍යාපාදිතක්කම් නාදි වාසේති පජහති විනෝදේති ජාන්ති කරෝති යන බවං කමේටි. මේක නම් හොඳට දැනෙනවා. තමන්ගේ හිතට කල්පනාවක් නිසා හරි ගැටීමක් නිසා හරි ඇඟරත් වෙනවා එහෙම නැත්නම් ලෙරත් වෙනවා නැත්නම් යකායනවා කියන වචන වලින් මේ හිතට ආපු සංසුන් ස්වභාවයේ බිඳහරන මේ මාර ස්වභාවය තේරෙනවා ව්‍යාපාද විතර්කය දැන් ව්‍යාපාද විතර්කය සංසාරේ පුරුදු කරේ කොයි පැත්තටද කියලා බලා ගන්න පෘථග්ජන කිසියෙක් සාමාන්‍ය පවට බය අය සහ ගුරුවරු හෝ මව්පියන්ට ගරු කරන අය වශයෙන් එහෙම සලකා බලා අතහරිනව ඇරුණාම අම්මා කියන නිසා ගුරුවරයා කියන නිසා මම ඕක කරන්නේ නැහැ කියලා අත්‍යත්‍ය දැනගෙන නෙමෙයි වුන්ට කරන ගෞරවයක් වශයෙන්. එහෙමත් නැත්නම් හැමෝම මොකද කළේ ව්‍යාපාද විතරකය එලිපිට හෝ රහසින් ඉටු කරගන්න බලන්නේ. තරහව ව්‍යාපාද විතරක් කියන්නේ තරහව කියන එක තරහ වෛරය ක්‍රෝධය කියන පැත්ත කියන එක එලිපිට හෝ රහසින් හෝ Taman පුළුවන් Tamanට පුළුවන් මොනම අවියක් හෝ යොදා ඒක අතපය ශක්තිය වෙන්න පුළුවනි, මන්තර ශක්තිය වෙන්න පුළුවනි, දේශපාලන බලය වෙන්න පුළුවනි. තවත් අවියක් වෙන්න පුළුවනි, තවත් කෙනෙකුට කීම වෙන්න පුළුවනි. එහෙම නැත්නම් සල්ලි දී කොලියට මෙනීම හැරීම වෙන්න පුළුවනි. මේ සමාජය. එහෙම ඒ විතර්කය පහ කරගෙන සතුරු වෙන්න හදන්නේ ඒකෙන් තවත් කෙනෙකුට ගින්නක් දීලා. මේ පු탁ජන මනසේ හැටේ. ඒක Tamange චිත්තාභ්‍යන්තරයට ඇතුළත් වෙන බව, ව්‍යාපාද තර්කයේ වැඩෙන බව, කවදා හරි දවසක මේකට වන්දිත් එක්ක හම්බ වෙන බව. මම සාමාන්‍යයෙන් තේරෙන්න කියන්නේ මෙහෙමයි. දරුවෙකුට අතවරයක් කළොත් තමන්ගේ දරුවෙකුට ඒක ආවිදින් තමන්ට විඳින්න වෙනවා. අනේ එහෙමයි වාපහු වෙන්නේ. සතෙකුට ගිනි ගෙඩියක් දුන්නොත් ඒක ආපහු තමන්ට ගිනි ගෙඩියක් වෙලා ආපහු වෙනවා. ඔය පත් කතන්දර ඕන තරම් තියෙනවා මගේ ළඟම කතා කරන්න. අ කතෙකුගේ ඇස්සන්ද කළොත් Tamanට ඒක ඇස්සන්ද දෙවිල්ලක් විදිහටම ආපහු වෙන්න පුළුවන්. අනේ වගේ මේ දවස්වල නම් නෑ මං හිතන්නේ සතියන්ත පුවත්පතක ලිවි තුනක් විතර තිබෙනවා මේ ලංකාවේ යම් යම් අය පාප කර්මයන් කරලා ඉහාත්ම වශයෙන්ම දුක් විඳ පැහැටි පිළිබඳව. ඒ නිසා මම නම් දකින්නේ මිනිස් සමාජය හැමුවේ නිවන් මාර්ගට යන අයට නෙමෙයි. බෞද්ධ ඕනෑ කෘතඥ සමාජය අයටත්. ව්‍යාපාද විතර්කය කියන්නේ භාවිතා නොකළ යුතු අවියක්. මිනිසත්කම හැමුවේදී ව්‍යාපාද විතර්කේ පාවිච්චි කරන්නේ වෙනත් වෙනත් අවියක් පාවිච්චි කරන්න උත්තරන සත්තු. කා ගන්නවා මරා ගන්නවා කියලා කියන්නේ. අපිට මේක තියෙන්නේ බැහැර කරන්න. එහෙනම් ආපු මොහොතට ඒක ඒක පදනම් කොටගෙන සැරසුම් කරන්න යනවා නම් අදිවාසයේදී. ඒ හිතේ විනාඩියක් දෙකක් හරි පැයක් හරි හිට වෙනකන් හරි පවත්තරනවා නම් අදිවාසනේදී. ඉතා ඉක්මනින් ඉවත් වෙන්න ඕනේ. මොකද හිත කියන එක තියෙන්නේ නැහැනේ අපිට ඕනකමක් තියෙනවා නම් බැහැර වෙන්න අතහැරලා දාන්න. අර ප්ලෑන් ගහන එක තුළ සැලසුම් කරන්න යනක බැහැර කරනවට කියනවා පජහති. අන්න අර ඒක තුළ සංසාරික විපාක සහ නීතිය විපාක සහ අපහාස විපාක කියන සියලු දේවල් දකින්න නොවන තියනවා නම් නොවනේ විනෝදේති. හිත ඒ වගේම අවසන් කරන්න ඕන. ඒක තියෙන්න ඕන ද්වේෂක්ඛය නිබ්බානන්නේ. පවත්තන්න කිව්වොත්සේ වෙන්නේ නැහැ. අවසන් කරන්න ඕන කොහොමද ආපහු අනභවංගමේති. මේ ප්‍රහීන මේ ආසවක්ඛය ඥානයේ ක්‍රියාත්මක වෙන්න ඕන ආකාර කීපයක් තමයි මේ පෙන්වන්නේ. එතකොට මෙයා කවුද මේ මේ පුද්ගලයා මොන ඇඳුමින් හිටියත් පටිසෝතගාමියා. අර එකතු කරගත්ත කෙලෙස් ඛණ්ඩේ ඉඳගෙන බිඳුව දක්වා පල්ලෙහාට බස්සන යන කෙනා. ඇලෙන කර්ම 100 ඉඳගෙන බිඳුව දක්වා පහළට යන කෙනා. එතකොට ඔහුට කාම විතරකයේදී භාවනාව දැක්ක දැක්ක කියන එක හරි ආවාවා කියන එක හරි නෙමෙයි. එයම ප්‍රතික්‍රියා නොදක්වා සංසිඳවන එක. ව්‍යාපාද විතරකයේදී භාවනාව එහෙට හසු වී ප්‍රතික්‍රියා දක්වන්න නොයා ඊතා ඉක්මනින් එින් බැහැර වෙන එක. දැන් මේකට කියන නම තමයි මේ මේ uppannam kaamithakkam vyapadithakkam නැත්නම් ලෝභ දේශ කියන අදහස් දෙකේදී ඒ හැඟීම ඉටු කරන්න යාම තුළ තමයි ඉටු කර ගන්න යාම තුළ තමයි ඒතන් මම ඒතහමස්මින් ඒසෝ මේ අත්තා කියන මතය බලපාන්නේ. එහෙම හිතන්නේ නැහැ කවුරුත්. කරගන්න යන්නේ කවුද? මමත් වෙන්න අරගෙන. නමුත් මමත්වෙන් ගත්තේ නැත්නම් කරගන්න යන්නේ නැහැ තැහැරෙනවා. එතකොට අනිදුක්ඛානාත්ම වශයෙන් බලනවා කියන්නේ ඒක තමයි. මම කොට අරගෙන ප්‍රතික්‍රියා දක්වන්න යාම එක්සුකාත්ම වශයෙන් ගැනීම නමුත් ඊතා ඉක්මනින් නිදහස් වෙන්න කාරණේක ඒ ඒ විතර්ක වල තියෙන පීඩණයෙන් නිදහස් වීම සඳහා මේ ආසව පහාණය සඳහා පාවිච්චි කරන්න ඕන ක්‍රියාමාර්ගය වශයෙන් පැහැදිලි කරලා තිබෙනවා. එතකොට දැන් අපිට දෙකක් හම්බ වුණා. uppannam vihinsa vitakkan ආදිවාසේති පදහති විනෝදේති ව්‍යම්ති කරෝති අනභවංගමේති උප හටගත්තා වූ විහිංසා විපාක විතරකේ uppannau ලාමක අකුසල ධර්මයන්. තව එහාට මොනවා හරි ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා සිත තුළ පවත්නවා නම් ඒක පවතින්නේ. නාදිවාසීති කියන්නේ පදවත්තන්නේ නැහැ කියන එක. ඒ වගේම දුරු කරයි බැහැර කරයි විනාශ කරයි නැවත නොඉපදීමට පමණයි. අර කියන වචන ටිකම තමයි. එතකොට මේ Taman හදාගත්ත කොටස ප්‍රහාණය කරන්න නම් අවශ්‍ය අවස්ථාවට උපන් අවස්ථාවට සතිය භාවිතා කළ යුතු ආකාරය. සතියට තමයි ආපු බව දැනෙන්නේ. එහෙනම් සතියට දැනුණාම එහෙනම් පවත්තන් දෙර නෑ පටිසෝතගාමී පුද්ගලයාට. මොකද සතර හදන්න යාට ඕන නෑ. ඊට ඉක්මනින් මේ මේ දුක් හදන්න ඕන නෑ. ඒකෙන් මිදෙන්නයි ඕනකමක් තියෙන්නේ. එතන තව වචනයක් තියෙනවනේ. මොකද්ද? upppanna uppanne papake akuhale dhamme nadivaseedi pajahata vinodeti vyanti karota yana bawan gameeti ඒක සිංහල තේරුම තේරුම් ගත්තාම තව ටිකක් ඔක්කොම එකතු කරලා තියෙනවා. යම් මේකින් එබඳු දේ දුරු නොකරන පාපක අකුසල ධර්මයන් උපදින පුද්ගලයා බැහැර නොකරන පුද්ගලයාට ඔහුට ඒ පිළිබඳව කායික මානසික වෙහෙස දැවිලි තැවිලි කොතරම් තියෙනවද හදවත අක්‍රිය වෙන්න පුළුවනි ඒ වගේම හදයාබාධයක් ඇවිදින් මැරිලා වැටෙන්න පුළුවන්. ඒ තරම් ඒවා බලවත් වෙනවා මේ උත්සන්න හැඟීම් සමහර අයගේ. ඒ හැඟීම් බලවත් වීම අත්පය වේවුලා යාමෙන්, ඇස් රතු වීමෙන්, ගොත ගැසීමෙන් ඔබ දැකලා ඒ ප්‍රදර්ශනය වෙනවා. කොතරම් මේවා ආවේගශීලීත්වය උපදින්න හේතු තිබී ඔබ බලවත් කරගෙන බලවත් වෙනවාද කියලා. කොතරම් කෙනෙක් හොඳට හිටියත් ඒක පුරුදු කරගෙන තිබෙනවා නම් මේ මොහොත ඊටා උත්සන්න තත්ත්වයන්ට එනවා. ඉතින් එතකොට භාවිතා කරන්නා ඔහුට දැවිලි සහිත ආශ්‍රය උපදිද්ද මෙසේ ඒබඳු දුරු කරන්නාට ඒ වෙස දැවිලි ආශ්‍රය නොයත් එතකොට එතනම තියනවා නේද එහෙනම් නිවීමක් එවන් නිදහස් වීම තුළ එතකොට මේක මම දකින්නේ තම තමන් සකිය කටයුතු කරන ශේස්ත්‍රය තුළ ඇහැට ගැටෙන, කනට ගැටෙන, මේවට ගැටෙන කාරණා තුල තමයි මේ බාහිර දේවල් ප්‍රත්‍ය වීමෙන්, හේතු වීමෙන් නෙමෙයි ප්‍රත්‍ය වීමෙන් Taman තබා තිබෙන හේතුව සිත ඇතුළට එන්නේ. දැන් මානම් මේක දකින්නේ Taman සංගවාගෙන තියෙන දේවල් තියෙන තැන හොයන්න බෑ. නමුත් තියෙනවා. නමුත් බාහිර දේ උදව්වෙන් එනවා. එතකොට මේක අයින් කරගන්න ඕන පුද්ගලයාට අන් අය මේක මතු කරලා දීම කරදරයක් නෙමෙයි. ඔබේ භාෂාවෙන් කියනෝ නම් thank you කියලා උදව් කරන්න ඕන එකක්. ස්තුති කරන්න ඕන එකක්. Tamanගේ දුර්වලකම පෙන්වා දීමට හේතුවක් යෙදෙනවා. සතිය භාවිත කරන පුද්ගලයාට ඒ නිදහස් වෙන්න ඕනකම තියෙනවා. අධිකාරي බහුලත්වයට පහසු වෙන්න පුළුවන්. නමුත් ටිකක් ඉත විවේකයේ ගත්තෙන් පස්සේ බලන් ඉන්නේ. ඒ බඳු කෙනෙක් බලන් ඉන්නේ. මොකටද බලන් ඉන්නේ? හැංගිච්ච හොරෙක් ඉන්නවා හොරා ඉන්න බව දන්නවා ඉන්න තැන දන්නේ නැහැ කොයිලි හරි එළියට එනවා එළියට එන්න දොරවල් පහක් තියෙනවා කොයිව දොරෙන් හරි එන්න පුළුවෙනි එහෙනම් එනකොට අල්ලගන්න බලන් ඉන්නවා මේ කාම විතරකේ ව්‍යාපාද විතරකේ විහිංසාව විතරකේ උපදින්න දොරවල් පහක් තියෙනවා තමයි හොරා අපි මෙතන කඩුවක් තියාන සතියක් සතිය නැමැති මේ සතිය මුල් කොටගෙන විදර්ශනා විනසන අනිත්‍යකානත් වශයෙන් බලන්න කඩුව තියාන බලන් ඉන්නවා. සිහි නැති වුනහම හොරා මෙයා මෙයා ඇවිදින් අපට කරදර කරනවා. නැත්තම් නිදහසේ පැනලා යනවා. නමුත් සිහි සිහිය තිබුණොත් අපට හොරෙන් යන්න බැරි වෙනවා යාට. එතකොට වියයුක්ත මේ නිවීමට පැමිණෙන්නට සංසුන් ස්වභාවයට පැමිණෙන්නට අපි අතින් බැහැර යුත්ත තේරුම් ගත්ත පුද්ගලයාට මේ ඇවිදින්න බැහැර කරන්න ඕන අරුණාම යට කරලා හංගලා බැහැර කරන්න බෑ කියන කාරණාව මේකෙදි තේරෙන්න ඕන. කතමච වික්කේ ආසවා භාවනා පහතබ්බා. ඔන්න. මේ කියන්නේ අනිත්‍ය භාවනාව නෙමෙයි මේක භාවනාව කියන එක නෙමෙයි මතක තියාගන්න. භාවනා පදයට අර්ථය අරන් බලන්න ඔබ සමාජයේ තියෙන ඒවා. ආනාපාන සති භාවනාව. සක්මන් භාවනා පිම්බීමේ කියන්නේ භාවනා කසින භාවනා ඔක්කොම භාවනානේ එතකොට භාවනා කියන එකේ තේරුම මොකද්ද මම දෙයක් සමාජයට භාවනා කියනකොට බුදු පිළිමේ මේ මේ මේ මොකද්ද හිඳි බුදු පිළිමේ ඉරියව්ව මතක් වෙන නිසා භාවනා කරනවා කියන්නේ කකුල් දෙක අකුල අගෙන අත් දෙක වම් අත උඩ දකුණු අත තියාගෙන අත් දෙක පියාගෙන ඉන්න එකට කියලා හිතන නිසා මම මේක කියන්නේ යම් දෙයක් කෙරෙහි සිහිය වැඩිම භාවනාවයි. ආන ඇතුළු වීම පිටවීම. ඒක හැමදාම සිද්ධ වෙනවා අපි ගාව. නමුත් ඇතුළු වීම දැනුණොත් ආන් දැනුණා සිහියට. පිටවීම දැනුණොත් දැනුණා සිහිය. දැන් එතකොට සිහිය වැඩෙනවා. ඇතුළු වීම පිට ඔස්සේ සිහිය වැඩෙනවා අරුණාම ආනාපාන සති කියන්නේ උස්ම ඉහළ පහළ ගන්නවට නෙමෙයි. ඊට පස්සේ ඔබට ඉරියව් පවත්නකොට ඉරියව්ව දැනෙනවා නම් සිහිය. මෙන්න මේ සිහිය දියුණු කරන දියුණු ක්‍රියාදීන් වර්තමාන ස්කන්ධ පංචකයට ගේන්න ඕන. ඒ දියුණු කරගන්නේ කොහොඳයි කොයි පැත්තෙන් හඳුනලා නැත්නම්. දැන් මේ කාම විතරකයේදී ව්‍යාපාදයට විහිංසාව විතරකයේදී පවත්තන්න නැතුව ඉන්න දියුණු කරගත්තා වූ මේ සති කියන එකේ තේරුම අකුසලයෙන් වෙන්නේ මේ චෛසිකයක් කියන එක. ඔය කුසල චෛසික 25 නේ ඔක තියෙන්නේ සද්දා සති. එතකොට ඒවා අකුසලයෙන් වෙන්නේම නිකුසලයේ කියන්නේ. ඒවා කුසලචෛසික කියන්නේ මා උදව් වෙනවා අරගෙන බැහැර කරන්න. එහෙනම් ඒ සතිය බලවත් කරන එක තමයි සති ඉන්ද්‍රිය සති බලවත් මේකෙන් තේරෙන්න ඕන. අපිට එහෙනම් සතියට හොරෙන් යන්න බැරුව යනවා. දිනු කරගත්තා නම්. ඉද බික්කවේ බික්කු පටිසංකායනසෝ සතිසම්බජ්ජං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සං වස්සග්ග පරිණාමි ඔන්න මෙතනක් තියෙනවා තේරුම් ගන්න වචනයක් කොමක්ද මේ ශාසනයෙහි නැත්තම් මේ අනුශාසනාවට ඇතුළත් වූ කෙනෙක් නොනින් සලකා විවේකයේ විරාගයේ Nirodhe ඇසුරු කළ කියන්නේ මොකක්ද? අර ඔබ දකින කාල පරිච්ඡේද දෙකක් අතර විවේකය කෑම විවේකය නෙමෙයි. මේ කාය චිත්ත උපදි නිදහස් වුනහම තියෙනවා සිතේ කිසියම් ආකාරයක මේවැ පීඩණේ නැති එකක්. ඔය භික්ෂුණී එහෙම එදා විවේකයේ පිය කරා කියන එකේ තේරුම මේ අරමුණෝලේ ඇල්ම ගැටුම නැති තැනක ඉන්න තියෙන කැමැත්ත. එතකොට මේ මේ මේ මේ පාරේ යනකොට මේක තේරිලා තියෙනවා මේක රහ වැටිලා තියෙනවා. නිවන් රස වළඳනවා කියලානේ පෙන්වන්නේ. ඒකට කැමති. මේ ගිනි ගොඩට වෙලා මැදි වෙලා ඉන්න ඕනේ නැහැ මෙච්චර සුන්දර තැනක් තියෙද්දි කියන එක. එහෙනම් විරාග නිශ්චිතං ඇලීම ඇලීම බැහැර කොට ගත්තා වූ. ඒ වගේම අර හේතු ඉතුරු කොට අවසන් වීම වෙනුවට හේතු ඉතුරු නොකර අවසන් වීම නම් වූ Nirodha. Nirodha කියන්නේ ඒකනේ. නිරෝධය කොහොමද පෙන්වන්නේ? වර්තමාන ස්කන්ධ පංචකයේ තණ්හා උපාදාන භාවිද්‍යා සංකාර වීම නිරෝධය නෙවෙයි. ඒක පෘථග්ජනය කරන වැඩි. තණ්හා උපාදාන භව සංකාර නොවීම ඒ ස්කන්ධ පංචකයේ අනාගත ඵලයක් උපදින්න වේදිකාවක් නොතමා නිමා වීම. එතකොට මේ සසර කැඩෙන තැන නිරෝධය දකින්නවා කියන්නේ සසර හදන එක ප්‍රදර්ශනයගේ අපිට දැන් තියෙන සසර කඩන්ද මෙතනින් පහක් පහක් පාසා ස්කන්ධ පංචකයක් පාසා අන්න එතකොට එත එතනද මොකද වෙන්නේ? එතකොට මේ Nirodhe නම් ඊයින් එහා පැත්තට හම්බ වෙන්නේ භව Nirodho නිබ්බානන්නේ. අන්න අර ඒ ඒ ඒ නිවේස ඒ ඒ විවේකය ඒ නොයල්මට මං පෙතක් වශයෙන් ගත් කල ඒකට නැඹුරු කරගෙන මොකද කරන්නේ? මේ අවසන් කිරීම සඳහා සති සම්බුද්ධංගේ වඩනවා. දැන් මෙතන තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. මේකෙදි ලැබෙන විවේකයක් විරාගයක් තියෙනවා මේ ක්ලේශයන් ප්‍රහීනීම නිසා. මේ පාරේ නැතුව කෙනෙකුට අරමුණක් කරලා පැයක් හමාරක කාලයක් සංසුන්ව ඉන්න පුළුවන්. එතකොටත් මේ විවේකෙමයි තියෙන්නේ. නමුත් ඒක කෙලස් යටපත් වෙලා ආරුණාම නිරෝධ වෙලා නෙවෙයි. අරකෙති අරක කාමාංග යට වෙලා ආරුණාම බොජ්ජංග වැඩිලා නැහැ. බොජ්ජංග වැඩිීමේදී කෙලස් නැතෙනවා. අතන කෙලස් යටපත් වෙලා. ඔය අත්කලමතානුയോഗී කෙලෙස් යටපත් කිරීමේ භාවනාව වැඩිීමේ සහ විදර්ශනාවේ වෙනස ඔන්න ඔතන තමයි තේරෙන්නේ. ඒ අය අරමුණක් අරගෙන අරමුණ අනික්ව අරමුණු වෙන්නේ නැති විවේකේ ඉන්නවා. එක අරමුණක් හදාගෙන බලවත් කරගෙන ඒ අරමුණ ආයතනයක් කොටගෙන විවේකේ ඉන්නවා. විදර්ශනා වරණ කියන අරමුණක් අරගන්න එන අරමුණ අතහරින්න බලන නිදහසේ ඉන්නවා. තේරුම් ගන්න ඕන කාරණාව. එතකොට අන්න ඒක අර ක්ලේශයන් ප්‍රහීන වීමෙන් ලැබෙනා වූ මේ සංසුන් බව තමයි මේ බොජ්ජංග කියන්නේ අවබෝධයටපත් වෙන අංග කියන එකනේ. එතකොට පසුගිය දේශනාවක් අරගෙන මම මේ සඳහා විශේෂයෙන් හතම වෙනම පැහැදිලි කරපු සූත්‍රයක් තියෙනවා අපට අහන්න ලැබෙන්නේ නැති එහෙමනම් ඊට පස්සේ අපිට සතිය පාවිච්චි වෙනකොට ඊළඟට මේ ඔබට එන අදහස් තියෙනවා. කයින් වචනෙන් සිතින් යම් යම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආගම ගැන වෙන්න පුළුවන්, ජාතිය ගැන වෙන්න පුළුවන්, අනාගතය ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව තව ආයතන ගැන වෙන්න පුළුවන් අදහස් වෙනවා. ධම්ම විචය මේවා කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසාව විතර්ක වශයෙන් හතරට බැඳෙන කාරණාද එහෙම නැත්නම් චිත තුළ ඥානය වැඩෙන්නා වූ පැත්තද අර අනුවිතර්කණය අනුවිචාරණය බැහැර කරන්න ඕන නෑ ඒක හැමදාමත් අවශ්‍ය වෙනවා අරවා බැහැර කරන්නත් මේ විමසුම් ඥාතෙන් වඩන්ටත් සාමාන්‍යයෙන් මෙහෙම කියන්නම්කෝ. ඔබ ගාතාවක් පාඩම් කරගන්නවා. ඉතින් ඔබට ඒකේ අර්ථය තේරෙනවා. එතනින් එහාට හෙව්වේ නැත්නම් කවදාවත් තේරෙන්නේ නැහැ. නමුත් මේක අවුරුදු 25ක් 30ක් හොයාන આવොත් එහෙම අර මුල් කාලේ දැනගත් අර්ථයට වඩා කොතරම් ඈතට මේක පේනවද? ඒ විමර්ශන ඥානය තුළ ඒක අවශ්‍යයි නේද? අපි ඔය සමහර වදන්වල සමහර කරුණු පොතපත තියෙනවට වඩා ඇතැමුන් කියනවට වඩා ගැඹුරට පැහැදිලිව කියන්නේ කාටවත් පාඩම් කරවලා නෙමෙයිනේ. ඒ අර විමර්ශනය. එතකොට ඊට පස්සේ මේක විරිය. අපි කතා කරන වචනේ ගත්තාම විරිය නැත්නම් සාමාන්‍යයෙන් ඔකට උට්ටාන විරියාදිගතා කියන වචනකුත් පැහැදිලි කරනවා. අර බාහිර කාරණාවේදී. ඒ වගේ මෙතන ඒ කායික ආයික වීරිය නෙවෙයි නමුත් මේ ආශ්‍රයන්ගෙන් ඇතිවන පීඩනය දුක තේරෙනවා නම් මේ මෙදීම සඳහා අපට මන්දෝත්සාහි වීම සුදුසු නැහැ. ඒ නිසා මන්දෝත්සාහි බව වත්වවත්කන්ට වළක්වන්නට ආහාරය හෝ ඇඳුම් පැළඳුම් හෝ විවේක අරගෙන නැවත නැවතත් අවසන් වෙන තුරුම මොකද අසුරුගතන තැනක්වත් සතර වර්ණා කරන්නේ නැත්නම් සසරේ ඉන්න නෙමෙයි කල් ගන්නට නෙමෙයි ඕනේ ඉතා ඉක්මනින් ඉවර කරන්න. එහෙම වෙනකොට අර විවේක කියන වචනේ වගේම ඔබ නාට්‍යකින් නරඹන ප්‍රීතියට ඉක්ම එහා ගිය කිසියම් ආකාරයක සතුටක් දැනෙනවා ඇති. එතකොට ඒක අර ක්ලේශයන් ප්‍රහීන වීමත ලැබෙනා වූ ස්වභාවයක්. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ ඔබට තේරෙන්නේ නැති අර එන සිතුවිලි වලත් වෙනත තරම් අවුලක් නැති බව තව තීනේ ලැබුණත් සම්කිසි ක්ලේශයන්ගේ සංසිඳීමක් තියෙනවා කියලා පස්සද්දි කියන්නේ. ඒ වගේම ඒක සිත ඊට පස්සේ සටන් බීමක් වෙන එකක් නෑ. ඒකත් ඒකාග්‍රතාවයක් තියෙන නිසා ඒක සමාධි කියලා කියනවා. ඒ විතරක් නෙමේ ඊට පස්සේ අර ලෝකට අයිති අටලෝ දහම එයි. නමුත් ඒක අර දෙපැත්තට මේ නැලවෙන ඔන්චිල්ලා වගේ ලාභාලාභ සැපසුදේ සැලීමක් වෙනකොට දෙකම වෙනසක් නැති. උපේක්ෂා. එතකොට ඒක මොකක් කරන්න ඕනේද? වැඩිමින් භාවනාවෙන් කියන එකද පෙන්වන්න තන වඩන්න ඕනේ. වැඩි දියුණු කිරීමෙන් සතිය ධම්මවිචය කියනවා මේ ගාර අංග හත වඩන්න ඕනේ. වැඩෙන්න ඕනේ. නමුත් මා මේක මෙහෙමත් කියන්න කැමතියි. මේක වෙනම එකක් නෙමෙයි. කෙනෙක් ත්‍රිලක්ෂණයේ තේරුම් අරගෙන සංස්කාරයන් අනිදුක්ඛානාත්මයෙන් බලනවා නම් ඔහු ළඟ මේ බොජ්ජංගහත වැඩෙනවා. කෙනෙක් චතුස්සත්‍ය තේරුම් අරගෙන දුක හේතුව දැකලා නැතිව තන මාර්ගය හැසිරෙනවා නම් ඔහු ළඟත් මේ බොජ්ජංගහත වැඩෙනවා. කෙනෙක් අකුසලයන්ගෙන් ප්‍රතිසන් ලබන්න වෙයි කියලා තේරුම් අරගෙන අයව බැහැර කිරීම සඳහා සතිය පාවිච්චි කරනවා නම් ඔහු ළඟත් බොජ්ජංගහත වැඩෙනවා මරණ සතිය පාවිච්චි කරනවා නම් කෙනෙක් මේ කර්ම මාර්ගයේ කර්ම විපාක හම්බ වෙනවා කියලා තේරුණා කර්මයක්ෂය කිරීම සඳහා මහන්සි වෙනවා නම් ඔහු ළඟත් වැඩෙනවා ඒ ඕනෑම එකදී අවබෝධයටපත් වීම සඳහා වැඩෙන්නා වූ සම්‍යක් පැත්තක් තමයි බොජ්ජංග කියලා කියන්නේ. හාරි පුද්ගලින් සඳහා අදාළ අනාරි පුද්ගලින්ට නොවැළෙන දෙයක් කියන එක තේරුම් ගන්න වෙනවා. එහෙනම් අපිට වඩාත් උචිත අදාළ වෙනවා මේ මගට පිළිපන්නා වූ සබ්බ දුක්ඛ නිස්සාරණ සඳහා අදාළ අයට ඒ ඇඳුම් පැළඳුම් සෙනසුන් බැහැර කළ තැන් සියල්ල තේරුම් අරගෙන ඉක්මන් කරන්නේ. ඔබටත් මේ පිළිබඳව සවන් දීම තුලින් ඔබගේ ඔබට බාධා පැමිණෙන තැන් තිබෙනවා නම් ඒවා අදාළ බැහැර කරගනිමින් සසර ගමනේ නිමාව ඉක්මන් කරන්න. නැත්නම් දුකේ නිමාව ඉක්මන් කරන්න. මේ දැවිලි තැවිලි මම අඩනකොට තියෙන නේව නෑ කියලානේ කතා කරන්නේ. අන්න ඒ විදිහට දැවිලි තැවිලි බැහැර කරගන්න පුළුවන් ආකාරයට මේ මේ ආසවක්ඛේ ඥානය ක්‍රියාත්මක වෙන්න ඕන ආකාර කිහිපයක් තමයි මේ පෙන්වන්නේ. ආසක්තිය කියන්නේ දුක හේතු නැති කරනවා කියන අර්ථය එන්නේ. තථාගතයන් වහන්සේ මේ කාරණාව මෙන්න මේ විදිහට භික්ෂුන් වහන්සේලා අමුතලා ප්‍රකාශයක් මගින් කළා අපි ඒක මුලින් ගත්තේ නැහැ අවසානයේ කාලය අවසන් වෙගෙන නිසා ඒකට අපි කියන්න කැමතියි සවැත්නුවර ජේතවනාරාමේ ඒ වැඩ ඉන්න කාලේ වික්ෂුන් වහන්සේලාමතලා මෙහෙම දෙයක් ප්‍රකාශ කළා. සබ්බාසව සබ්බාසවං සබ්බාසව සබ්බාසව සංවර පරියායන් වෝ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාදුකම් මනසකරස බාතිස්සාමිති. ආශ්‍රයන්ගේ සංවරණ පරියාය දේශනා කරමි කියලා. ඊළඟ වචනේ කියලා නවත්තනවා. මේ සඳහා මොකද්ද? ඥානතෝ අහං වික්කවේ පස්සතෝ ආසානං කයං වදාමිනෝ අජානතෝ අපස්සතෝ කිංච බික්කවේ ඥානතෝ කිං පස්සතෝ ආසානං කයෝ හෝති යෝනිසෝච මනසිකාරෝ අයෝනිසෝ මනසිකාරං ආයනසෝ බික්කවේ මනසිකරන්තෝ අනුප්පන්නන්තේව ආසව උප්පජ්ජති උප්පන්නං ආසව අපවඩ්ඩති යෝනිසෝච බික්කවේ මනසිකාරෝ අප්පුනුත්තේව ආසව නොඋප්පජ්ජති උප්පන්නං ආසවං අන්න මේක කාටද එහෙනම් මේ මාර්ගඵල ලාපිත්‍යාට ආසවක්ඛේ ඥානෙ නැත්තම් සබ්බාස සූත්‍රයේ අර පෙන්වන්නේ මම පෙන්වන්නේ ඒකයි මේ කෙලෙස් නැතෙන්නේ ආර්ය මාර්ගේ යන්නේ අර පටිශෝතගාමී ප්‍රතිපදාවයි. එහෙනම් එයාට මොකද්ද තියෙන්නේ? නුවණින් දන්න කෙනාට දක්න කෙනාට ආසංගිකය වජාමි. එහෙනම් ඔබ නුවණින් දක්න කෙනෙක් දන්න කෙනෙක් බවට පත් වෙලා පටිශෝතගාමී මාර්ගේ තෝරගන්න. කරුණ තේරුම් ගනිමින් ධම්මසපාදාගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් කෙලෙස් නැමැති සතුරන්ට පහර දී විනාශ කරන කෙනෙක් බවට පත් වී ඒ තුළින් නිවන සැනසෙන ජීවිතයක උරුමකම් කියන්ට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනීය ප්‍රාර්ථනා කරමින් අපි ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම ධර්මානු සබ්භීතව වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි